ගයි ශිර දිනාටම පෙරවන් සරණයි අපි අවස්වරිවි සතිವಾರේ ප්‍රශ්න විචාරත්වක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡා ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා පුරුදු අය ඉදිරිපත් කරවෝ ප්‍රශ්න තියෙනවා ලිඛිතව මම ඉල්ලීමක් කරනවා අපේ අනු අරුණ මනතුංග මහත්මයාගේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම ආරාධනා කරන ලැබෙන කාලය අනුව වෙන කාට හරි ප්‍රශ්න තියෙනවා නම් සභාගත කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. අට්ඨික සංඥාව අරමුණු කරගත් ධාතු මනසිකාර භාවනාවෙන් ආරම්භ කොට ක්‍රමෙන් කුච්චලික බව ඉක්මවා සියලු රූපයන්ට පොදු වූ අනිත්‍ය ලක්ෂණයට සිතපත් කරගත හැකිය. එවිට අතිසියුම් බවද පත් වී ඇති අනාගතයේ දෙසට සිත යොමු වේ. සියල්ල නිවි ඇති උත්තරීතර සුදසදා බව සිතට නැති. සම්පූර්ණ කය නාලියන පණුවන් සේද කොටස් ගැලවි යන්නාක් මෙන්ද සිතින් දැකිය හැකිය. දුක්ඛ ලක්ෂණය අවසර දුක්ඛ ලක්ෂණය යනු මේ පැවැත්මද භවය යන්නේ අදහස මේ ආකාරයේද යන්න සිතද නැගේ. මේ කරුණු වඩා පැහැදිලි කරන ලෙස ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඇත්තට මේක ගිපාර ගිමාශ අපි කරපු සාකච්ඡාවට නැත්නම් දේශනාවට කිව්වේ ඒකදී සර්වචන් වහන්සේ නැත්තර මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ අනාථපිණ්ඩික සිත්වාන මතක් කරනවා න පටවින් උපාදී ස්වාමීන් නැත මේ පටවිනිසිතං විඥානම් භවිෂති इति එවං හිතේ ගාපතේ සික්කිතබ්බං එතකොට මේ පඨවි ධාතුව හඳුන්ලා දෙනකොට අපි පෘථුවි කියන පොළව තමයි ගන්නෙ නිදර්ශනයේට එකෙන් අදහස් වෙන්නේ අතරම තද ගතිය එලෙක් ගතිය එහෙම නැත්නම් සුමුදු ගතිය ගොරෝසු ගතිය බර ගතිය හැලු ගතිය ඉතින් ඒක නියෝජනය කරන්නේ පඨවි පෘථුවි කියන වචනේ ඒකට ඒක කය ඇඟට දාපුවාම දෙතිස් කුණේ පළවෙනි 20 පඨවි කේසා ලෝමා නකා දන්ත සචෝ ඒකෙදී මේ අට්ඨික කියන කොටසයි මේ කතා කරන්නේ. ඉතින් ඒ විදිහට ධාතු මනස්කාර භාවනාවට Tamange උපදේශිස් කුණ බැරගෙන කරන්න පුළුවන්. කෙරුවට පස්සේ ඒක තුම්මං කුසලකටපත් කරනවා. අට්ඨික සංඥාදිගේ ගියාම පාරවල් තුනක් පෑදෙනවා. එකක් තමයි අසුභ ගතිය. අට්ඨිකේ දින අසුභේ දෙක තමයි සූදු පාට ඕදාත කසිනේ තුන තමයි පාඨවි ධාතු කොටස. ඉතින් මේ අට්ටික සංඥා හොඳට භාවනා කරපු කෙනෙක්, පෙර කරපු කෙනෙක් නම් එයාට ඉබේම ආකර්ෂණිකුත් තියෙනවා අට්ටික සංඥාවට. විවිධ ක්‍රම තියෙනවා ඒක මතු කර ගන්න කරපු නැති කෙනෙකුට කරනකොට මේ පෙත් තුනක් මතු වෙන බව ඒ පාවසයිඩ් ස්වාමීන්ගේ පොත පරිවර්තනය කරනකොට මට දකින්න හමුණා ඊට පස්සේ අසුබ නරක පිළිකුල යන්නේ සමතේට පරකෙනා සමතේ බල කෙනා ඒකේ තියෙන අසුබේ දකින්නවා. ඒ වගේම සුදු පාට සමතේට බර කෙනා ඒකෙන් අභිභායතන කසිනයක් විදිහට ඕදාත කසිනෙට නංවල හිත ඕන චතුත ධානයට ගිහිල්ලා ඊට පස්සේ ආනාපානි හරහා හෝ නැත්නම් ආර්ථික සංඥාවේ තියෙන ධාතු දිගේ යන්න පුළුවන්. එහෙම නැත්නම් විපස්සනා ඌරුවක් තියෙන කෙනා අර දෙක ඇතුව හෝ නැතුව බහිනකොටම ඒකේ තියෙන තද ගතියට බර ගතියට කුරුසු ගතියට හිත යනවා. ඉතින් ඒ නිසා මේ භාවනා කරගෙන යනකොට මේ තියෙන තුම්මන්සලේ විශාල පාරවල් විවුර්ත වීමක් සිද්ධ වෙනවා. මේකේ පේන්න තියෙන්නේ ධාතු මනසිකාරය ගිය කතාව. ඒ ධාතු මනසිකාරය ගියාම අද ධර්ම දේශනාවදී අපි දැනගත්තා වගේ ධාතු වලට මේ මම මේ මම නොවේ මේක මගේ මේක මගේ නොවේ කියලා සීමාවක් නැහැ. ඒ ධාතු වලට මේ මම වැඩ කරන්නේ ප්‍රාණයේ තියෙන ශරීරයකද අප්‍රාණික ජීවිතයකද ස්ත්‍රියවද පුරුෂයද කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ දහස මනසකාරය කරන කෙනාට පටිච්ච සංඥා අධිකේ වුණත් Tamange ඇටයක් කරන භාවිත කරනකොට වුණත් ටිකක් වෙලා යනකම් මේ දත් ඇටි මේක කන් ඇටි මේක ජංගා ඇටි කියලා අට්ටිකේ Tamange ශරීරයට සම්බන්ධ කරන ප්‍රඥප්තිය බලපානවා. ඒක ඉක්මවන වේලාවකට මේ අට්ටිකේ තියෙන තද ගතිය, බර ගතිය, භාවය, ස්වභාවය මිස මේක නාසැටි ඔළු ඇටේ කකුල් ඇටේ කියන එක ගියාට පස්සේ ඒ තද භවයේ ඇතුළත පිටතක් නැහැ හොඳ නරකක් නැහැ ඥාන පිරිමකමක් නැහැ ඒකට ඒ දැනුම ඉස්සගත වෙන්න පටන් ගන්නවා ඉතින් එතන හරි භයානකයි එතන හරි බයලන සුළුයි අසරණයි අනාතයි උගදෙනෙක් කලකොල වෙනවා අර සීමාව කඩලා යන වෙලාවට මේක මමත් නෙවෙයි නොවෙන්නෙත් නොවේයි අට්ටිකේ මට කරු කරන්නේ මම අත්තිකේට මගේ එක කිව්වට ඉතින් අන්නේ දේ පිළිගන්න හිතලා ඇස් වෙන්නේ හිත ගොඩාක් බාධා කරනවා හිත ගොඩාක් වංචනික වැඩ කරනවා ෂටගති කරනවා මායාවී ගති කරනවා ඉතින් ඒ නිසා දැනුවත්ව ගියොත් මේ මේකක් වෙනවා මම මේකට දැනුවත් වෙලා යන්න ඕන කියලා ලෑස්තිලා ගියොත් මේක බොහොම කෙටි භාවනාවක් තමයි බොහොම ඉක්මනට යන්න පුළුවන් අත්තික භාවනාව හරහා ධාතු මනස්කාරයට කියලා ධාතු මනස්කාරයෙන් මේ ධාතු බාටපත් වුණාට පස්සේ ඒ ධාතුන් පණ ඇති නැති දෙයට සලකන්නේ මම මගේ නොවේ කියලා සලකන්නේ සකත් දුකද්ද කියලා සලකන්නේ කියලා මේ සංඥා වශයෙන් අපි ගినాපු හරි වැරදි හොඳ නරක ඇතුළ පිට ගොරෝසු සිම් සියලුම මරියාදව සීමාව කඩාගෙන ගියාට පස්සේ එතනදී තමයි ඇත්තටම ශ්‍රද්ධාවක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. එතකන් යන ශ්‍රද්ධාවකුත් තියෙනවා ඒකට කියනවා ප්‍රසාද ශ්‍රද්ධාව කියලා. මෙතෙන්ද මේ වගේ හැලහැප්පිල්ලක් අගයන් ආඩම්බරවල වෙද්දි අරමුණක් නැර දිගට භාවනා කරන්න තියෙන සද්ධාව කියන ඕකප්පන සද්ධාව කියලා බැසගත්ත සද්ධාවක්. ඒ සද්ධාව වර එක අධිකම සද්ධාවක් බවටපත් වෙනවා. ඒ සද්ධාව බවටපත් වෙන්න නම් මේ ධාතු මනසිකාරය සැක කරන්නේ නැතුව බාධා නොකර දිගට කටයුතු කරගෙන ගියොත් ඉඳගෙන ඉන්න ඕනේ සක්මන් කරනකොටත් මේක තියෙනවා නිදාගෙන ඉන්නකොටත් තියෙනවා හිටගෙන ඉන්නකොටත් තියෙනවා කියලා දවසේ ඉරියව්වෙන් වෙලාවෙන් ස්ත්‍රී පුරුෂ භාවයෙන් තමයි සුවයක්තව දිගටම භාවනා කරන්න පුළුවන් ගැතියක් එන්නේ තියෙනවා. ඉතින් එතකොට අර වගේ පණු කැදලි පේන්න පටන් අර ගන්නවා. ඒක ඉසුබුලන්ඩ චිත්තක්ෂයක්වත් හිත නොතබා මේ පාඨවි කොටස නලිය නලිය තියෙන්නේ. ඒක ඒ පාඨවි කොටස වල ඇති. මම පෙට්‍රෝල් ගහලා නෙවෙයි. මම නටවලා නෙවෙයි. ඒක නටනවා. මේක උවනවුන නතර කරන්නත් බෑ. මේක අධික වේගය ඇක්සලරේට් කරන්නත් බෑ. එකම චිත්තක්ෂණයක් අද්දී නෑ කොච්චරද කියනවා අපි නිදාගෙන හිටියත් හැරගෙන හිටියත් පටවි නටනවා. අපි දැනගෙන නටවන්න ගියත් නතර කරන්න ගියත් පටවි එකම ගාන නටනවා. ඒ නිසා මේක විපරිණාමයට 100ක් නිදර්ශනයි. කිසිම විදිහකට එක විදිහට චිත්තක්ෂණ දෙකක් තියෙනවා. කොච්චරද කියනනම් අරමුණු කරන්න බැරි තරම් වේගෙන් නටනවා. නිමිත්තක් ගන්න බැරි තරම් වේගෙන් නටනවා. එතකොට යාට අනිමිත්ත වශයෙන් අට විධාතු වැටෙනවා. අනිමිත්ත වශයෙන් සතිය පිහිටවනවා. එතකොට පේන්න පටන් ගන්නවා මේ වගේ නටන දෙයක් දිහා බලාන සිටීම පවා වෙහෙසක්. ඒක දිගට සීමාවක් නැතුව පාටියක් දාන්න ගියොත් ඒ පාටිය දුකක්. පාටියක් කලින් වරින් වරට ඉඳලා හිටලා පාටියක් දාන්න හම්බෙන එක දෙලියක් තියෙනවා. ඔව් උදේ ඉඳලා හැන්ද වෙනකම් පාටින. මේකට හිතන්න ප්‍රසිද්ධ ඒ පාටි දාන ශාලාවක වැඩ කරන මිනිසුන්ට පාටියක් තියෙනවා කිව්වම මල වාතයක් නේ. අදත් එකක් හෙටත් එකක් දවල්ුත් එකක් රැටත් එකක් ජීවිත නිවාඩුවක් ගන්න නෑ ඒ ඒ මොනවද වට කියන්නේ මේ ක්‍රීෂන් හෝල්ස් මොනවද මේ අලුත් හරියට තියෙනවා දැන් ඔය පාටි දාන්න ගන්න ශාලාවල් වලට ඒක වැඩ කරන එක්කනට මම කතා කරලා පස්සේ කියනවා මේ අදත් ලොකු මගුලක් තියෙනවා හෙටත් ලොකු මගුලක් තියෙනවා ඒ කිය ඌට මේ මගුල් වැඩි වෙන්න වැඩි වෙන්න මල කරදරයි අපිට නම් හිතෙන්නේ හැමදාම පාටනම් කුසී දිවි ලෝකේ වගේ කියනවා සුසුද දිවි ලෝකයක් වුණා හරි ආසාවක් තියෙනවා මෙහෙට ඇවිල්ලා වාඩි නැතු ඉන්න. හැමදාම නන්දනවනේ වැඩනේ. ඒ ගියේ දේවතාවයි බුදුහාමුදුරනේ කියනවා අච්චරාගණ සංගුත්තම් පිසාච වන පිසාච ගණ සේවිතං මෝහනං නාම වනතං කිං කුතෝ නාම භවිෂ්‍යති. ස්වාමීන් වහන්සේ පිසාචි වගේ මට පේන්නේ මේ සුරංගනා සුරංගනා නිතරම වට කරලා නන්දනවනේ හැමදාම පාටි මනමෝහණියයි මට මත් වෙලා අනේ මට යන යන්නේමක් කියලා දෙන්නේ. මේ ඉන්න කට්ටිය පිංගම් කරනවා තුසිතට යන්න. තුසිතට යන කට්ටිය වට දික් කරගෙන ඉන්නවා මෙහෙ එන්න. මොකද හැමදාම පාඩ දීප්පම හරි කරදරේ. ඒක තමයි පටවි ධාතුවේ ඇති. පටවි ධාතුව හැම වෙලාවෙම නැලිය ඒ විපරිණාමයේ තියා දැකීමම දුකක්. නමුත් මේක මගේ නෙවෙයි නම් මේක මම නෙවෙයි නම් මේක මගේ ආත්මේ නෙවෙයි නම් මොකටද මේ අනුන්ගේ දොරවල් උපකරණ ගන්න කියන්නේ. අතීත අසු ගැන වරී කරනවා කියලා කියන්නේ අනුන්ගේ දරුවන්ට උපකරණ දායක දෙයක්. ඒ නිසා උදාන්ත හොඳට පෙන්නනවා මේකේ විපරිණාම බව හොඳටම දැනෙන්න අරිනවා මේක දිහා බලනකොට වෙහෙස දුක්ඛිත පෙළෙන ගතිය ඒකට කියනවා කතරපා. ඔක මම කිව්වොත් නේ ඔකට තියෙන නිසා අනිච්ච දුක්ඛන් තේරුණොත් අනාත්ම රසයි. අනිච්ච දුක්ඛන් තේරුම් නැත්නම් ආත්මය කියා ගන්න ප්‍රසයි. හැබැයි මේ කියන ලේඛනයේ අන්තිමට කියනවා ඒකාන්ත වශයෙන් පිළිගන්න එපා. ඕව ලක්ෂ වාරයක් ඔප්පු වෙන්නද. එක සැරයක් දැක්කට ඔය හඳුනාගන්නේ චින්තාමය මනසෙන්. එනතන් සුත්තමේ ඥානෙ. හැබැයි ඒ තියෙද්දිත් මේක නැවත දකින්න අකමැතිවත් බොහෝ වාරයක් කරලා විතර වද්දා ගන්නවා කියන එක ප්‍රති සාක්ෂාත් කරන්නේ කියන්නේ. ඒ සාක්ෂාත් කරන කෙනාට ධෛර්ය ගන්න තරම් මේ ප්‍රකාශයේ වටිනවා. දිගට කරන්න ඕනේ. කරලිවලා කවුරුත් පෙන්නලා නෙවෙයි Tamanටම වැටෙන්න පොතේ තිබුණ නිසා නෙවෙයි අදහිල්ල නිසා නෙවෙයි Tamanටම වැටෙන්නේ මේ වගේ හැල්ලෙන හැප්පෙන චලන වෙන දෙයක් අල්ලගෙන සලසුමක් හැදුවොත් කද්දාක නිශ්චිත තැනකට යන්න බෑ. නිසා මෙතෙක්කල් ලෝකේ සැලසුම් හැදුවේ ඌ අල්ලගෙන තමයි. නමුත් දැන් තේරෙනවා දිවච්ච දීකැලක් කරන පුටුවක් හැදුවට කමක් නැහැ. නම් දිවච්චලින් හදව පුටුවට කැටයන් කොටන්න යන්න දෙනවා. දන්නේ විනේ කවදාවත් කැටයක් කොටන්නේ නැහැ. ලුණු මිදල් ලියුනේ පුටුව හදන වැඩක් ගන්නවා නම් කැටයන් කොටන්නේ නැහැ. කැටයන් කොටන්නේ ලී හයිය නම් තමයි. මෙච්චර දිවච්චලියකින් මේ පුටුව හදලා තියෙන්නේ පුටු පුටු ගන්න නැතුව පුටුව පාවිච්චි කරන්නේ. හැබැයි කැටයන් කොටන් යන්න එපා. එතකොට මේක පාවිච්චි කරන්නේ පොරොදින සලකලා විතරයි. ඒ විදිහට මේ සෑම පටවි ධාතුවකින්ම අක්කී කොටස්කින් වැඩ ගන්න පුළුවන්. හැබැයි ඕන් නැති අධ්‍යයන ආඩම්බරයෙන් දෙන්න ගිහිල්ලා අනුන්ගේ දරුවන්ට උපෙන්න සාතික කියන්නේ නැති වෙන්නේ මෙව්වා අපට හොඳ පාඩම්. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ අද උදෑසන දේශනා කළ පරිදි ධාතු ලක්ෂණ භාවනාවේදී මතුණා. පඨවි ලක්ෂණ වලින් තේජෝ ලක්ෂණය ආපෝ ලක්ෂණයට වායෝ ලක්ෂණ වල එවැනි විදියට ධාතු වෙනස් වෙමින් වෙනස් වෙමින් ගොස් ඊතා වේගයෙන් වෙනස් වෙන තත්ත්වයට පත් වෙනවා. එවිට කිසිම ධාතු ලක්ෂණයක් තේරෙන්නේ නැහැ. සාධනයක් පමණයි. එයද රූපද නාමසේ වෙනස් වීමක්ද කියා කියාලවත් නොතේරෙන තත්ත්වයක් චලනයක් පමණයි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි එම චරණයේ පමණයි තේරෙන්නේ. අනිත් මුළු ලෝකයේම ශූන්‍ය තත්ත්වයක්. ඉන්පසු ඊටම ශාන්ත තත්වයකට හිතපත් වේ. ඔබ වහන්සේ මීට පෙර දුන් උපදේශ පරිදි එය දැස කිසිවක් මානසිකාර නොකර බලා සිටිනවා. ප්‍රකාශයන් පමණයි. මේක ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ අන්තිමට පෙන්ලා දීලා තිනවා ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය නැවේ නැහැ. අපි මේ පාඩවිය ආපෝ තීජු කියලා වට ඒවට කියන්නේ ආස්තික ප්‍රඥප්ති කියලා. ඇති බව පෙන්වනවා. කම්පන බව, චංචල බව, ඇති බව, පාඩවිය ආපෝ තීජු වලින් පෙන්වනවා. හොඳට බලන ඉන්නකොට දීවිලා දීවිලා දීවිලා දීවිලා ගිහිල්ලා රූප ධාතු කියා ගන්න බැරි තරමට විසිරලා යනවා. විහිදලා ගියාට පස්සේ ශක්තිය ඉතුරු වෙනවා. ඒ ශක්තිය වලට කොයි නම දැම්මත් වැඩක් නැහැ. ඒක කාර්යයට අහු වෙන්නේ නැහැ, දේශයට අහු වෙන්නේ නැහැ. එතකොට පේනවා අස්පනා පිටම මේවා ඉස්සල ධාතු වෙලා ධාතු නැති තත්ත්වයටපත් වෙනවා. ඒක ප්‍රසවාසයේ අගත සිහියෙන් බලන හිටියොත් එන ප්‍රසවාසය අගෙදම සිද්ධ වෙනවා, ආශ්වාසය අගෙම සිද්ධ වෙනවා. ඒ අවධානයෙම උනන්දු බයක මේ ශක්ති නැවතත් දෙයක් බවට පත් නැති වස්තු බවට පත් නැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පත් නැති ආස්වාසේ පටන් ගන්න තැන ප්‍රස්වාසේ පටන් ගන්න තැනදී දැක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඇතිදී නැතිදී බවට නැතිදී ඇති වේවාට වත් ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වීම අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වීම දිහා බලන ඉන්නකොට සර්වඥාන්සේ කච්චායන ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් මේ වගේ ඇති ධාතු කොටාශයක් නැති දෙයක් වාට ශක්තියින් බවට පත් වුණා දැක්කනම් එයාට කවදාකවත් සාස්වත වාදයක් සදාකාලික වාදයක් තරන්න බෑ. ඒ වගේම නැති කිසිවක් කියලා කියන්න බැරි කාටවත් හයි කියන්නේ මේ ශක්ති වලින් ආයේ වස්තුවක් ගොඩනගනවා දකින්න කෙනාට නාස්තික වාදයක් ගොඩනගන්න බෑ මොකද වස්තුන් ඕන නම් හැදෙන්න පුළුවන්. ඒක නිසා මගේ ධර්මය ආස්තික වාදයටත් නෑ නාස්තික වාදයටත් නෑ ඒව ඇති වෙමින් නැති වෙමින් යන්නේ ඒ වගේම හේතුඵල ධර්මයක් අනුව මිසක් බලාගෙන ඉන්න කෙනාගේ මන අපේස නෙවෙයි. බලාගෙන ඉන්නකට මේක මොනවාක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක බලන්න පුළුවන් හැබැයි දලිල්ල වගේ. එතකොට මේ චිත්‍රේ භාගයක් මේ දැකලා තියෙනවා ඇති දේ නැති දේ හැදෙන හැටි. එනතන් ආස්තිකත්වෙන් නාස්තිකත්වයේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වෙන හැටි. මේක දැන් අවුරුදු 200කට විතර ඉස්සෙල්ලා ක්වොන්ටම් ෆිසික්ස් වලින් අහුණාට පස්සේ ඒක හොයාගත්ත කෙනා ශ්‍රෝඩින්ජන් කියන විද්‍යාඥයා එයාගේ වාක්‍යය තමයි මේ වගේ ශක්ති යම් කිසි කෙනෙක්ගේ චිත්ත ශක්තියට හැප්පුණාම consciousness එකට හැප්පෙච්චාම Schrodinger energy waves will collapse into matter when interact with the consciousness කියලා. කාගදී විඥානයක් ගිහිල්ලා මේ ශක්ති වලට වැදිනවම ඒ ශක්ති ද්‍රව්‍ය බවට පිදු වෙනවා, ගොනු වෙනවා එතකොට ඒක අල්ලන්න පුළුවන් ඉදරන්න අහු වෙන තැනකට යනවා. ඒ මූල ශක්තිය වල ගැටය නිසා නේ විඥානත් එක්ක ගැටිච්ච නිසා. නමුත් විඥාන තිබුණ නැත්නම් හප්පු නැත්නම් ඒ ශක්තිය හැමම තියෙනවා. කාටවත් පේන්නේ නැහැ, දකින්නෙත් නැහැ. ප්‍රകൃතිය තියෙනවා. මේ සැරේ බුරුම ගියාට පස්සේ බුරුම ස්වාමීන් වහන්සේ පස් 8 වෙනි දවසේ අපි හිටපු කරපු බණේදී කිව්වා රූප දකින්න බෑ රූප අහන්න බෑ, ගන්ධ රස බලන්න බෑ. ඒවා තියෙන ඉතාම ප්‍රාග්තත්තික. ඒවා දකින්න අහන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ චිත්තජ, කර්මජ, උතුජ ආහාරද හේතු නිසා. ඒකට මට තේරෙන පටන් ගත්තර ශ්‍රෝඩින්ජර් විද්‍යාඥයා හොයාගත්ත එකට වැඩිය හතරාකාරයක් වෙනවා අපේ සරුවචන් වහන්සේ. මම ඊට හම්බෙච්චලා සායදෝ හම්බෙලා මං කව සායනස මේක පරිවර්තනයේ හරිද? නැත්නම් ඔබ වහන්සේ කොහෙන්ද මේ බණ කියන්නේ? මට මේක උද්දෘත පෙන්වන්නේ කියලා. ඊට පස්සේ පොත් ගොඩක් පෙන්නලා කිව්වා මේ හිතාමතා කියන දේවල් නෙවෙයි. අපේ ධර්මයේ තියෙන එකක් රූප හරුවචනanse පෙන්වන අරමාත රූප දකින්න බෑ. ඒවා දකින්න බවට පත් වෙන්න ගොරෝසු වුණාට පස්සේ. කලක්ස් වුණාට පස්සේ. ඒ ගොරෝසු වෙන්නේ උඹේ හිත නිසා, උඹේ කර්ම ශක්තිය නිසා, උඹේ ආහාර නිසා, උත්තුනේ නිසා. ඒ නිසා වෙන කෙනෙක් ඒක දකිනකොට එයාගේ කර්ම ශක්තියට වෙන දෙයක් විදිහට බලන්න. එයාගේ චිත්තදි ශක්තිය වෙන විදිහකට පේන්නේ. අපි දෙන්න එකක් දිහා බලලා කතා කරාට දෙන්නට අගයන් ආඩම්බර දෙකක්. ඊට පස්සේ මම මේ සංසෘකව සංස ඕක මට තේරෙන්නේ නැහැ. මම දන්න බුරුමෙන් මම කිව්වා. මට නිදර්ශනයක් දෙන්න කියලා. ඒක නිකන් ඩයඩෝ වෙන කරදරයක් කරනවා වගේ. ඩයඩෝ කියනවා අපේ ශරීරයේ පාචක තේජෝ ධාතුව තියෙනවා. ආහාර දිරීමේ ශක්තිය. නැත්නම් ආහාර වැටෙන්නේ නැතුව බඩ දඟලන්න පටන් ගන්න නෑනේ, දිරවන්න පටන් ගන්න නෑනේ. ආහාර වැටුණට පස්සේ පාචක තේජෝ ධාතු වැඩ කරන්න පටන් ගත්තා. මට තේරෙනවා දිරවනවා, කසවනවා. ඒකට ඒ තියෙන ආහාර නොවැටුණත් පාචක තේජෝ ධාතු කියන දෙරෙන්නේ නෑ. කරනකොට පස්සේ තේරෙන පටන් ගන්නවා. ආහාර ඉවරනට පස්සේ නැවතත් පාචක තේජෝ ධාතු නොදැන්න මට්ටමට වැටෙනවා. ඒ වගේ කර්මජ චිත්තද උතුද ආහාර නිසා අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙනවා. ඒවා වුණ අයින් වුණාට පස්සේ ආය ද්‍රව්‍ය අද්‍රව්‍යයක් බවටපත් වෙනවා. ඉතින් අපි මේ අල්ලගෙන තියෙන්නේ මගේ කර්මෙට, මගේ චිත්තජ බලයට, මගේ උච්ච ගුණයට, මගේ ආහාර ගුණයට පත් වෙච්ච ලෝකයක්. ඒකයි මනෝපොබ්බංගමයි කියලා කියන්නේ. ඒකයි මනෝසෙට්ඨයි මනෝමයයි කියලා කියන්නේ. ඉතින් ඒ අතින් බලනකොට මේ විද්‍යාවත් යම් යම් ආකාරවලින් මේ නිරීක්ෂණය කිට්ටු කරගෙන එනවා. නමුත් විද්‍යාව කියනවා මේවා গুপ্ত කියලා. গুপ্ত ධර්ම කියලා. මිස්ටික්ස් කියලා. නමුත් දැන් සබතනද බොම කල්ලක ගොහොම් පිරිසුදු අර්ථකථන දිය තිනවා විද්‍යාව පැකිලි පැකිලි ඇඹරි ඇඹරි අපේ විශාල නිෂ්පාදන කියලා යනකොට බෞද්ධයගෙන ඔය එකක් නෙවෙයි හතරක් තියෙනවා අන්න පොතේ බලපන් බුදුහාමුදුරුවෝ ඔය අවුරුදු 2600 ඉතිරිසල කිව්ව විද්‍යාකාරයකට ගිහිල්ලා නෙවෙයි චීන කන්නඩිය වල බලලා නෙවෙයි විඥාණය පැහැදිලි කරනවා ඒ නිසා උඹට වෙන්නේ උඹට බලන්න ඕනේ ලෝකේ තමයි බෙහෙත නරක කළා කියනකොට ලෝකේ වෙන්නේ නරකෙට තමයි හිත හොඳට තියෙනකොට ලෝකේ හොඳයි. ඉතින් ඒක තමයි මේ පුංචියට දකින්නේ. ඉතින් ඒක ඇත්තටම මේ මැජික් එකක් තමයි. ඇත්තටම කියනවා ආශ්චර්යයක් තමයි. ඔය ප්‍රශ්නේ තියෙන්නේ මේක හරි හැටියට අර්ථකථනයක් දී ගන්න එකට. ඒකට බුදුබණ අහලා තියෙනවා. ඒකෝට දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ මේකට අර්ථකථන දීලා තියෙනවා. මම කරන්නේ මගේ අත්දැකීම මගේ ප්‍රත්‍යක්ෂය අර ධර්මයත් එක්ක ගලපලා මගේ ආතතිය දුරු කිරීම සඳහා මේක පාවිච්චි කරනවා. මගේ අසහනය දුරු කිරීම පිණිස පාවිච්චි කරනවා. මගේ පීඩාව දුරු කිරීම පිණිස පාවිච්චි කරනවා. මගේ බර බිම තියෙනවා. මම දුක් කරදර ගන්න නැතුව ඕකන්නේ න්‍යායයට යන්නලා නිකන්. ඒකයි මට ලැබෙන ලාභේ. ඒ නිසා චින්තාමය ඥානත් අවශ්‍යයි, ප්‍රත්‍යක්ෂත් අවශ්‍යයි. මේක විස්තර වෙන්නේ ඇති තනින් නැති තන යන එකයි. ඔයා සමානව නැති දෙයින් ඇති දෙය දකින්න ඇතිත් බලන්න උනන්දු වෙන්නේ කියලා උපදෙස් කෙරෙන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ අපේ නිවසේ ඇති දැඩි කළ බල්ලා ඉතිපතා ආගමික කටයුතු කරන තැන ඇසිරෙමින් බුදු ගුණ පිළිත් ශ්‍රවණයට පුරුදුව සිටියා. අසනීපයෙන් පසුදී ඌ මිය යන විට මා උගේ විස මගේ දෝතටගෙන ඉතිපිසෝ ගාථාව සහ පිළිත් කීවා. එයට සවන් දී දෙනම උගේ අවසාන හුස්ම ගියා. ඒ බල්ලාගේ ඊළඟ භවය කෙසේ වේද පහදා දෙලෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මන්න උතර දෙන්න බෑ අපි ළඟ ඉත බැල්ලිගේ ඇට කැරි කිල්ල මං කියාගෙන ඉන්නවා ඒක හැමදාම බුදුගෙට ගියාට පස්සේ පාපිස්ස බුදිය මම සක්මන් කරනකොට හැමදාම යහට මට සක්මන් කරනවා පස්සේ මරනකොට පස්සේ මං ඇට දෙකිල්ල ගත්තා කුණු වෙලා තිබුණ නිසා රස ගඳක් ආවා ඇට දෙක ගෙනත් තියා හිටිය ඇට වටේට විකේඩම තාම කුණු වෙන මස් මේ ඉතුරුලා තිබුණා. ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ මේ මැස්සෝ ඇවිල්ලා ඔක්කොම අරන් ගියා. ඔයගොල්ලෝ මේ පැණි කියලා කන්නේ ඔන්න ඔකට. අර කුණු වෙන මස් වල ඇටවල තියෙන අර අන්තිම කුඩ මේ මැස්සෝ අරන් ගියා. ඉතින් අපි ඕක දිව්‍ය භෝජනේ කියලා වළඳනකොට මොන කක්ක දිනවද දන්නේ නැහැ. වලු ඇටවලත් ගන්නවා. ඉතින් මේක කියනකොට තියෙන්නේ අපි මේ විදිහට මේ බල්ලෙක් ඒ වගේ යම් ප්‍රමාණයට අනුකම්පා කරලා අනුකම්පා නෙවෙයි දීතිලා ආත්මික කටයුතු කරනවා දකින්නකොට ඒකකදී අපිට තියෙන අනුකම්පාව අපි හැම මිනිස්සෙකුටම දෙන්න පුළුවන් නම් ආය නිවන් දකින්න ඕනේ නැහැ. සත්පත හැදී බලපතියෙක් හරිසරයි නෝනවුත මත වැඩියෙන් ආදරේ. ගෙදර වැඩ කාර්යය සුපාන් කැලේ ලෙල්ල කරනවා. බල්ලට බටර් ගාලා පාන් දෙනවා. මේකේ අසාධාරණයක් තියෙනවා. අද මේට වැඩිය මේ මේ සත්තුන්ට දක්වන අනුකම්පාවට වඩා අඩු ඒකත් ඇරුවි යටි අතර මිනිසුන් අනුකම්පා කරන සත්තුන් අනුකම්පා කරන්නේ නැහැ කියලා. ඒක නිසා කල්පනා කරන්න කවුරු හරි තමන්ගේ ආගම බුද්ධහම වෙන්න ඕනේ. කටයුතු කරගෙන ඉන්නවනම් අපිට මේ කර්ම ශක්තිය නිසා මේ බල්ලත් එක්ක අපිට සම්බන්ධ වෙලා ඌට යම් ශාන්තියක් යම් අසසිලක් යන දෙන්න පුළුවන් නම් අපි කුංචි එක වචනකින් අපි දෙන වතුර වීදුරුවකින් අපි කරන මේ හිතවිල්ලකින් සැනසෙන්න පුළුවන් මනුස්ස සංකල්ප අසීමිතයි. විතරම සලකන්න ඕන අපි අපිට පුළුවන් වෙලා වෙලාවේ ඒ සියලු දිනාටම සමසේ සලකන්න අඩු ගානේ සියලු මනුස්සයන් කෙරෙහි සලකන්න පුරුදු වෙන්න බල්ලු පුංචි කළ සලකන්න නෙමෙයි මම මේ කතා කරන්නේ අපි මේට වැඩි සැලකිල්ලක් ලෙඩ වෙලා ඉන්න මිනිස්සු ඉන්න කරන්න ඕන. අසරණ වෙන මිනිස්සු ඉන්න කරන්න ඕන. කරලා එයා සෝජාතක වෙන්න ඕනේ නැහැ. එයා මේ බුද්ධහම වෙන්න ඕනේ නැහැ. ඒ මනස මොකක් හරි ඇදහිල්ලක් තිබුණ මිනිස්සේ ඕනම කෙනෙකුට ඒ සුබපතන වචනයක් කතා කරොත් ඇල්ලතුරු ටිකක් දුන්නොත් මේ ඉදිවිසෝ කතාවක් කිව්වොත් ඒක පුදුමාකාර මේ ඒ වෙලාවට නෑකමක් ඕඩෑකමක් මතුවලා යනවා. ඒක නිසා මේක නිදර්ශනයකට ගන්න හැබැයි අපි මිනිස්සු වශයෙන් පුළුවන් තරම් උත්සාහ කරන්න මේ මේක හොඳක් තියෙන්නේ බල්ලා අපෙන් සැලකිලි ලබන්නේ බල්ලා අපිට බනින්න තිබුණ. ඕන මිනිහට උදව් කරොත් බයින. ඒක 100ට 200ක් සත්‍ය. බල්ලා අපේ සැලකිලි ලබන්න එකම හේතුවට කතා කරන්න බැරිද? කතා කරන්න පුළුවන් උත් බලින. ඒ සාජාසෙම බෑ. ඒ නිසා අපි බල්ලට සත්‍ය නැතුව උදව් කරනවා. මිනිස්සුන්ට උදව් කරන්න බැරි මොකද කොයි මිනිහට උදව් කළොත් වර්ධලවතාවක්. කන දෙන්නක අත කපන කන. ඒක නිසා අපි කැමැති බල්ලන්ට උදව් කරන්න මොකද බල්ලගෙන් අපත්තට ප්‍රචාරයක් නොවන නිසා. ඒ රහතන් වහන්සේ උදව් ගන්න ওই ක්‍රමයේ තමයි කිසිම දෙයකට ප්‍රචාර දක්වන්නේ. හොඳයි කියන්නේ නැහැ නරකයි කියන්නේ නැහැ. හොඳ කරන එක නයි නරක කරන එක නයි සමසේ සලකනකොට මේ කාමභෝගී මනසට බුදුමයක් හිතෙනවා. රහතන් වහන්සේටත් තියෙන්නේ බලු ගුණීම තමයි. ඒ නිසා බල්ලට සාන්තුරේ කියලා කියනවා. උත්තාම දක්ෂව අනුන්ගේ අවධානය ගන්න හැටි දන්නවා. හැබැයි කියලා දෙන්න හැටි දන්නේ නැහැ. ඒ නිසා මූ පසේ බුදුවරේ. බල්ල කියන්නේ පසේ බුදුවරේ ඕනම කෙනෙකුට වලිග ගන්නවා. ඕනම කෙනෙකුගේ අවධානය ගන්න දන්නවා දුන්නේ නැහැ කියලා තරහ වෙන්නේ නැහැ. දුන්නයි කියලා විශේෂයෙන් කාඩ්බෝඩ් එකનો බලන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා අපිට සාන්තුරෙක් බලන්න ඕන බල්ලෙක් දිහා බලන්න. උදන්නව ගන්න. අපිට වෙලා තියෙන්නේ අපි එක උදව්වක් කරගන්න ඊට පස්සේ ආ උදව් නොවෙන විදිහට අර මනුස්සයාට නානා ප්‍රකාර විදිහට හොඳ නරක කියන්න ගිහිල්ලා ප්‍රතික්‍රියා කරන්න ගිහිල්ලා අවුල් කරගන්න. ඒක නිසා උඟාවක් මිනිස්සු හරි කැමති බල්ලයි පුසයක ඇසුරු පවත්වන්න මිනිස්සුකට වැඩි. හැබැයි ඒක පොඩි විකෘතියක් තියෙනවා. අවශ්‍යතාවය නම් තියෙන්නේ මිනිස්සාට අපි පුළුවන් තරම් එහෙම අපිට ආපිට කැපුවත් ආපිට බැන්නත් පුළුවන් තරම් උදව් කරන්න ඕනේ. මොකද මේ අපේ තියෙන නරක ගතියක් තමයි මොනවා හරි දීපු ගමන් අපි ඒක අයිතිවාසිකමක් කරගන්න වෙනවා. බල්ලගේ මේක නෑ. එනිසා ඒ බල්ලගේ හැසිරීම මිනිස්යාගේ තියෙන මේ අසහනයට මිනිස්යාගේ තියෙන මේ ප්‍රශ්නෙට ලොකු උත්තරයක් දෙන දෙන්නේ නිස්සද්දතාවය හරහා ක්‍රියාවක් නොකිරීම හරහා ඊට පස්සේ බණිද්දි ගහද්දි මිනිස්යාට උදව් කරන එක තමයි ඊට වැඩි විශාල කුසලයක් වෙන දෙයක් අපේ මිනිස්යාට උදව් කරාට පස්සේ බැන්නට ගැහුවට තරහ වෙන්න බෑ ඒක ස්වභාවය. ඒක උන්දලයි ඇති. ඒ කියන්නේ මේකටත් වඩා මේ බල්ලක් වලට යනවා කියන එක මට කියන්න පුළුවන් ශක්තියක් මයි ළඟ නැහැ. ආදර්ශය හොඳයි. මේක හොඳ දෙයක්. ඊට වඩා හොඳ දේ තමයි මේ වගේ ආදරය අනුකම්පාව අවශ්‍ය කරන මිනිස්සෙින්ද ලෝාන්තර සමසේ සලකනද එක විදියට එතකොට මේකත් වැඩි කුසලයක් සිදු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා පළවෙනි ප්‍රශ්නය භාවනා කරන විට මෙලෙහි කළ යුත්තේ කෙසේද දෙවෙනි ප්‍රශ්නය මෙලෙහි කළ යුත්තේ ඇයි පහදා දෙනු බැරි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා භාවනා කරනකොට කියන එකට පොඩ්ඩක් විස්තර කරන්න මේ ඉඳගෙන භාවනා කරන එකක්ද සක්මන් භාවනාවද කියලා මට ටිකක් නිදර්ශන හොයාගන්න පුළුවන් භාවනා කරනකොට කිව්වහම පතේ විශාලයි ප්‍රකටව ඉදිරිපත් වෙන දේ තමයි මෙනෙහි කරන්න ඕනේ. අපේ හිත අරමුණෙන් අරමුණට පණින එක ඒක කෙලස් ගතිය. ඒක කිසිම ඊගාවට කොහෙද යන්නේ කියලා දිනචරියාවක් අපිට නැහැ. න්‍යාය පත්‍රයක් නැහැ. ඒ නිසා සරුවත්තන්සේ සඳහන් කරන කාටවත් විනයක් නැහැ. කාටවත් සදාචාරයක් නැහැ. ඊගාව චිත්තක්ෂණය අපි රූප බලයිද, සද්දායිද, ගන්ධ බලයිද, රස බලයිද කාටවත් නිත්‍යයි. න්‍යාය පත්‍රයක් නැහැ. නමුත් ඒ නිසා ඒක එහෙමම යnderලා ඉන්න එකක් නෙවෙයි වැඩි. සර්වඥාන්සේ සඳහන් කරනවා ශික්ෂණයක් දුන්නොත් ඔබ එකම දෙයකට හිත නැවත නැවත යොමු කළොත්, නැංගුවොත්, විතක්ක කළොත්, මානසිකාරය යෙදුවොත්, චේතනා පාල කරොත් ඒකට හිත නතු කරගන්න පුළුවන් ගතියකුත් මම දැකලා තියෙනවා. ඒක නිසා මේ නන්නත්තර වෙච්ච හිතට එහෙම නැත්නම් මේ පිස්සු රිලෙවෙක් වගේ ඉන්න හිතට යමකට මෙහෙවීමෙන් යමකට හිත නැංවීමෙන් යමකට හිත යොමු කරගීමෙන් හිත ටිකක් අපේ පාලනයට ගන්න පුළුවන්. ඉතින් ඒ බව මැරෙන්න ඉස්සෙල්ලා තමන්ට තමන්ගේ හිතට කාවද්ද ගත්තොත් විතරයි අපිට තේරෙන්නේ මම මේ ලැබිච්ච ජීවිතේ සුමකට යොමු කරන්නේ. නැත්තම් හිත හිතට ඕනේ අරමුණ දිගේ දුවනවා. හිතට දුවන හිතට එන අරමුණ දිගේ දුවලා කවදාකවත් පගතුවක් වෙන්නේ නැහැ කියන එක නම් සාතත්ත්‍යන්තේ සාතිකයි. මේක හරියට වීදියට දැස්සපු දරුවෙක් වගේ ඒ දරුවට කවදාකවත් හොඳ කෙනෙක් ආශ්‍රය කරන්න හම් වෙන්නේ නැහැ. වීදි දරුවන් ආශ්‍රය කරන්නේ ප්‍රශ්න ආශ්‍රය. නිසා අම්ල දාසලා ඒ කට්ටිය ගුරුත් එක්ක හාමුදුරුත් එක්ක ගුණෝත්තර සිලුතුන්ගේ ඇසුරු කරන්න යොදවන්න ඕනේ. ළමයා කැමති නැහැ ගුරු ඇසුරු කරන්න. ළමයා කැමති නැහැ හාමුදුරු ඇසුරු කරන්න. ගුණෝත්තර සිලුතුන්ගේ එයා කැමති සම වයසේ වීදි දරුවන් ඇසුරු කරන්න. නමුත් දෙමාපියෝද කරන්න දෙන්නේ අන්නේ වගේ Tamanට ඕනේ නම් ඉදිරිය පිළිබඳව යම් ප්‍රමාණික වශීතාවයක් යම් ප්‍රමාණික හික්මීමක් මේ හිත මෙහෙවීමක් අවශ්‍යයි ඒ මානසිකාරයට මෙනෙහි කිරීම කියලා අපි සිංහලෙන් කියනවා එහෙම නැහැ කියලා හිත පාළු වෙන්නේ නැහැ දැන් අන්න කරවි යාගේ රුක්ෂේ දිගේ දුවනවා දුවන්නේ එකම දේ කාමච්ඡන්දේ ප්‍රධානෙම මේක මෙහෙවන්නේ කාමයට ඒ නිසා විවිධ අරමුණු වලට දීම කාමයට එකම අරමුණකට ඉතේ දෙවීම ඒකාග්‍ර භාවයේ සහ ඒකෝදි භාවයත් නම් මැරෙන්න ඉස්සර මේ පරිශ්‍රණය කරලා යම් ප්‍රමාණයකට හෝ මෙහෙවීම නිසා මානසිකාරය නිසා විතක්කේ නිසා මට මේ ඒකාග්‍ර භාවයේ එක තැනකටම යොමු කරන්න පුළුවන්පතිය දන්නවනම් එයාට සුගතියක් ඉස්සරහක් සීලයක් සමාධියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් එහෙම නැත්නම් වීජිතෙන් දරපු දරුවෙක් වගේ වීජ දරුවෙක් ඇසුරු කරන දරුවන් වගේ නාස්ති වෙන්න පටන් ගන්නවා ඒ නිසා මනසකාරයේ මුලදී ඉතාමත්ම වැදගත් වෙනවා යහ ධර්ම වලට ಗುಣ ධර්ම වලට මෙහෙවන්න නමුත් සාතිකයක් දෙන්න පුළුවන් ටික වේලාවක් ගියාට පස්සේ හිත මේ කලාව ඉගෙන ගත්තට පස්සේ හිත ස්වභාවයෙන්ම යහ දෙයට පමනක් යන්නත් නරකට නොයන්නත් මේ වීමකින් තොරව පුරුදු වෙන වෙලාවකුත් ඒ හොඳ පැත්තට හැරුණාට පස්සේ ඒකාවට පස්සේ නිකම්ම හිතට ඉඳ දීලා යන්න අරින්න පුළුවන් එතකොට හිත තියෙන හොඳ පැත්තට ඇවිල්ලා එකකම් අර වීජයට බහින පුරුජීචි දරුවේ ගුණෝත සිල්ලතල පුහුණු කරනවා වගේ මෙහෙවීමක් අවශ්‍යයි නැත්නම් කටුගහේ කටුල් කරන්න ඕනේ නැතුව වගේ හිත ස්වභාවයෙන් දුවන්නේ කාමෙට. එතකොට අපාය තමන්ගේ ගෙදර වගේ. ගන්නවට පස්සේ ඒකාන්තෙම අපායට යන්නේ. ඉතියකට බය නම් සංවේගී තියනවනම් මෙහෙවීමක් අවශ්‍යයි. එතකොට පළවෙනි කොටසට කියන්න තියෙන්නේ භාවනා ඉඳගත්තට පස්සේ ඉඳගෙන ඉන්න බාන යමක් ප්‍රකටද ඒකට මනස්කාරය යොදවනවා. සක්මන් කරනකොට පය තිනකොට මොකද්ද ප්‍රකටව දැනෙන්නේ? ඒකට මනස්කාරය යොදවන්න මම හිතන්නේ ප්‍රශ්නකරු සතුටු වෙන එකක් නෑ. මගේ මේ උත්තරේට නමුත් ප්‍රශ්නකරු ප්‍රශ්නේ හරියට අහනවා නම් මම කරන්නේ අසවල් භාවනාව නැත්නම් මම මේ කතා කරන්නේ සක්මන ගැන කියලා මම මට මේට වැඩි ටිකක් සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. නැත්නම් මේ මේකින් අපි නැතක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධාතු ගුණයක් මතු කරගත් පසුව භාවනාව වඩලාන්වම පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. දැන් ධාතු ගුණ මතු කරගන්න යන්න එපා. එතකොට මේ අනවශ්‍ය ප්‍රශ්න ඔළුවේ දා ගන්නවා. බලාගෙන ඉඳ තමයි ජීවත් වෙන බව දැනෙන්නේ මොකෙන්ද කියලා. මතු වෙන ධාතු ගුණයන්ව යන්න තියෙන්නේ ඒක ඉස්සල ප්‍රශ්න වගේ මොකටද මනසකාරය යොදවන්නේ කියන එක දහ ඒ දහ අරමුණටම එන්න දෙන්න. ආවට පස්සේ නානත්තර නන්නත්තර අරමුණට යන වෙනුවට ප්‍රසිද්ධ ඒ වෙලාවට මතුවෙන ප්‍රකට අරමුණත් එක්ක යෑමයි කරන්න තියෙන නිසා මේ ප්‍රශ්න කරු පටලවාගෙන තියෙන්නේ ධාතු මනසකාරයේ මතු කරගත යුක්තක් විදිහට එහෙම කරන්න ගියොත් මේ ඒවට කියන්නේ භූත දෝෂෙ ඉන්න පටන් ගන්නවා. භාවනා ජීවිතේ භූත දෝෂෙ නෝ ඔළුවක් නරක කරනවා. මතු වෙන ධාතු ගුණයනෝ භාවනා කරුවොත් නිවයි යනවා. ධාතු ගුණ මනස මතු කරන්න පටන් අරගත්තොත් ඉතින් මේ භූත දෝෂ තමයි එන්නේ. මේ නිසා පටලවා ගන්න එපා. අවසරයි ස්වාමීන් වහන්සේ අවිඥානික සවිඥානික සියලු රූප ධර්ම සතර මහා ධාතු වලින් සැදී ඇති බවත් ක්ෂණයක් පාසා විපරිණාමයට පත් වෙමින් විනාශ වන බව වැටහෙනවා. විශ්වයට අයත් මේ සියලු රූප විශ්වයටම එකතු වන බව හොඳටම පැහැදිලි. නමුත් මේ පැහැදිලි වීම හා දැන ගැනීමට අමතරව මේ දැක ගැනීමක් පිළිබඳවද අසාති වෙනවා. මෙය දැකගන්නේ කෙසේදයි අනුකම්පාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒක තමයි අතරම සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සති සූත්‍රයේදී කායගත සති සූත්‍රයේදී ਸਰවචනාංශේ වාඩි වෙලා ඉස්සල්ලා මේ සාමාන්‍ය බෞද්ධ නතර ප්‍රසිද්ධ ආනාපාන සති භාවනා කරලා යම් ප්‍රමාණයක් සතිය වඩලා ඒ හරහා ධාතු මනසිකාරයේ ඉරියාපත භාවනා සම්පජනන භාවනා වශයෙන් මේ හදාගත්ත පදමේ ගොඩාක් ඈතට යන්න පුළුවන්. ඒකට මේ දැනුම අවශ්‍යයි. දැනුමින් පමණක් බෑ. ඊට පස්සේ ඒක දකින්න චීන කණ්ණාඩියක් ඕනේ. ලොක් කරලා බලන කණ්ණාඩියක් ඕනේ. ලෙන්ස් එකක් ඕනේ. ලෙන්ස් එක තමයි සතිය. ඒ නිසා සක්මණින් පරියන්කේ එදිනදා වැඩවල හොඳට සතිය පිහිටුවලා ආනාපානයට මේ චීන කණ්ණාඩිය දැම්මොත් ආනාපානයේ තුල තියෙන ධාතුන් දැක ගන්න ඉඩ තිබේ. ප්‍රධාන කරගත්ත වායෝ ධාතු ප්‍රගත්ත ඒවා දැකින් ඉඩ තියෙනවා. එහෙම නැතුව ධාතු මනස්කාර බලන්න ඕනේ කියලා භාවනාවක් කරන්න තියෙන ඉස්සලා කායගත සතිය තමයි පුළුවන් විදියට සතිය එළඹ සිට සීය දියුණු කරලා ඒ ගත්ත අරමුණ හරහා ඇතුළට යamak තමයි වැඩි විස්තර දැකීමක් තමයි ධාතු මනස්කාර කියන එක පටන් ගන්න ඕනේ භාවනාවක්. පටන් ගත්තට පස්සේ ධාතු මනස්කාරේ වැටෙනවනම් ඒක හොඳ භාවනා දියුණුවක් කියලා පෙන්වන්න පුළුවන්. ඒක නිසා මේ මේක අතරමඟදී හම්බ වෙන අමුත් එක් කරගත්තොත් එච්චර තද ආතතියක් එන්නේ. නමුත් ධාතු මනස්කාර භාවනා කරන්න ඕන කියලා පටන් ගන්නවනම් බැරුවම නෙවෙයි. නමුත් ඒකේ අමෝරාවක් තියෙන ඒ නිසා මම හිතනවා හොඳයි කියලා. ඒ ධාතු මනස්කාරකම යටි ඉස්සල්ලා තියෙන ආනාපාන සතිය සක්මන් භාවනා වගේ දේවල් කරනකොට ඒක මතු වෙයි කියන බලාපොරොත්තුවේ සතිය දිනුනට දිනු කරන්න කියලා ප්‍රතිපත්තාන උපදේශ ටිකට පිළිපදින එකයි හොඳ 1 2 3 ක්‍රමයට අනේ එකයි හොඳ කියන එකයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට නවකෙයි මා සක්මන් භාවනාවේ යෙදෙනා විට ටික වේලාවකින් දෙපා වල දරණිසක ඉඳන සිට වලන කර දක්වා වූ ප්‍රදේශයේ හදබර තද බර බවක් දැනේ. දෙපා වල කළුගල් දෙකක් එළුවා දැනිය. මේ දැනෙන්නට පටන්ගත් පසු සක්මන් කිරීම ඉතා අපහසු වේ. මේක හේතුව කරුණාවෙන් පහදා දෙන සේක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේක ඇත්තටම මේ දේවල් වැඩි කරලා ලොක් කරලා ඇම්ප්ලිෆයි කරලා පෙන්වන ගතියක් වෙලා තියෙන්නේ. ඒක බරක් වෙලා තියෙනවා. ඉතින් ඒකට උත්තර බඳින්න තියෙන සක්මන් නොකර සාමාන්‍ය විදිහට ඇවිදින කොටත් මේ කකුල් වල බරු බැඳා වගේ බර ගතිය දැනනවාද නැත්නම් සක්මන් කරන්න කියලා විශේෂ අවධානය යොමු කරුවොත් විතරද දැනෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. බලලා ඒ සක්මන් කරනකොට පේනවනම් ඒ පේන එක තමන්ගේ භාවනාවට ලැබිච්ච ප්‍රතිඵලයක්ද නැත්නම් විලංගු කරුවා වගේ දඬුවමක්ද කියලා ප්‍රශ්නක් වෙනවා. ඒකදී අටුවාචාර්යන් වහන්සේලා ප්‍රසිද්ධියම කියනවා තමන් තමක් දිහා අවධානයෙන් බලනකොට හිතේ ප්‍රණීත භාවය වැඩි වුණොට වෙනදාට වැඩිය විස්තර පේනවා. නමුත් ඒ කිසිම විස්තරයක් කවදාකවත් නොදැරිය හැකි මට්ටමට යන්නේ නැහැ. ඒක නොදැරිය හැකි මට්ටමට යන්නේ දන්නේ නැතුනේ. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ දෙන උත්තරේ තමයි අපි ඔකට ලෑස්තිලා යන්න හොඳට සක්මන් කරනකොට වෙනදා නොදැක්ක දේවල් පෙනේ. හැබැයි මේක හිත් කරතර ගන්න එපා. මේක තියෙදි දිගට සක්මන් කරන්න. එතකොට ඔක හරහා නැත්නම් ඔක තියෙදි ඔක විනිවිදලා සක්මන් කරන්න පුළුවන්. මේක ගන්න දැන් සක්මන හරි ගිය බවට. සතිය හිත ඇඟට ආපු බවට. මෙතෙක්කල් නොදැක්කේ බලපු නැති නිසා. දැන් පේන්නේ බලන නිසා. ඒ නිසා මගේ බැලීමේ ප්‍රතිඵලයක් කියලා ගත්තොත් මේක සුභාසිංසයක්. ආශිර්වාදයක් වෙනවා. මේක වැරදිලා වෙන්නේ නැති මට පොර වෙන්න වෙන්න තියෙන නැත්නම් මේක මේ අර ලෙඩේ මේ ලෙඩේ කියලා බය කරගත්තොත් සක්මන් කරන්නේ නැති වෙලා හොඳට ඇවිදින්න පුළුවන්. සක්මන් කරනකොට ඇවිද ගන්නත් බැහැ. අන්නේ විදිහ හිත පුදුමාකාර මායාවල් කරනවා. ඒක නිසා මේක ආනිසංශකට ගන්න. ලාභයට අරගෙන සක්මන් කරන්න. එහෙම නැත්නම් සක්මන් කරනවා කියලා හිතන්නේ නැතුව සක්මන් කරන්න. ඒකට මේ ප්‍රශ්නේ දුරු වෙනවා. ආනපන කරන්න කියවත් මේකේ. ඒක ඉතින් ධර්ම සාකච්ඡා වලින් තමයි මුගක් වෙලාට දුරවන් වෙන්නේ. නමුත් අපේ හිත මේ පැහැදිලි භාවනා ප්‍රතිඵලයේ පවා දුක් පීඩා පිණිස උත්තර බන්දෝ මේ අර්ථකථන දෙනවා. ඒක සාකච්ඡාවෙම අයින් කරගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ වරහන් ඇතුලේ ආනාපාන සති භාවනාවේ සතිය වඩා සිටි පැය එකකට පමණ පසු විය හැකි දරුණු කායික වේදනාවක් ඇති වුණා. ඉරියව්ව දෙස බලමින් ඒ ඉරියව්ව වෙනස් කළා. එසේ ඒ වේදනාවේ කිසිදු ඒ ඒ වේදනාවේ කිසිදු වෙනසක් වුණේ නැහැ. ඒ දෙස බලමින් වේදනානුපස්සනාව වැඩුවා. ඒ අරමුණේට සුබක් වේලා සිටින්නට ඇති. එසේ සිටියේදී කය අරමුණ එසේ සිටියේදී අරමුණ නොදැනී ගියා. වරහන් ඇතුලේ එනම් වේදනාව නැති වී ගියා. සිටිවිද නැති වුණා. උන්නාද මලාද කියා හඳුනන හඳුනා ගැනීමේ අපහසුතාවයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී නිින්ද නොගිය බව හොඳටම විශ්වාසයි. මෙසේ භූමියේ ඇවිදෙයි පහදා දෙන සීක්වා ඔබ වහන්සේට උතුම් වූ නිවන් සැනසීම ලැබේවා. මොනවද වෙන්නේ කියලා ඉතින් භාවනා කරනකොට ඕමෝම දේවල් වෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ආයේ දුක් ආයේ වේදනාව කරන් දෙන්නේ කොහොමද කියලා මගෙන් අහයි කියලා මම අහගෙන හිටියේ ඒක අහලා තිබුණේ නැහැ මගේ. සායසරු අමාරු භාවනා කළ වේදනාව නැතුව මට වේදනාව තව පොඩ්ඩක් කොහෙන් ආයි යවලා දෙන්නකෝ කියලා හිතන්නේ. ඒ මොකද අපේ හිත අලුත් දේවල් වලට පුදුම බයයි. විවේකී විනෝදේ හම්බ වෙනකොට සැක කරනවා. කිසිම සෙල්ලක්කාරකමකට යන්න ලැස්ති නැහැ. ඒක මේ මනස හිතේ ඇති. ඒක කියනවා fear of freedom, fear of new. ඒ නිසා අපි භාවනා මොනවද ප්‍රතිපලයක් කරනකොට හරි වුණත් පොඩු දානවා, වැරදුනත් පොඩු දානවා. මේකට ප්‍රධාන හේතුව සැකේ. ඉතින් මේක සැකේ පණින්න ඔය කාංකා විතරන විසුද්ධියවත් අන්නට පස්සේ තේරෙනවා මේ භාවනාව ඉදිරියට යන්නේ නැත්තේ අපි මේ ඥානීය මුවාවෙන් සැකේ ඉස්සර වුණාට පස්සේ මේ සැකේට අපි ඥානයක් කියලා හිතනවා. මේකට හිතනවා ධම්මවිචේ සම්බොධ්ජංගය. මේ හිතනවා මීමන්සන නෝන කියලා. මේ හිතනවා විචාර බුද්ධි කියලා නෑ. මේකේ තන්නේ කර සැකයක් තියෙනවා. වෙන්නේ මොකද්ද? අර ගමන බාධා කරනවා. දරාගෙන කරගෙන යන්න පුළුවන් වැඩේ කියෙදි මේක දැනගත්තොත් තමයි ආදි වශයෙන් ඥානය කියලා පටලවා ගන්න. ඒ නිසා මෙතනදී මේ වගේ තැනක් ආපුවාම සීගන් සීගන් කියලා ඒක හේවම දිගට කරගෙන යන්න හැම වෙලාවෙදීම උත්තර බඳ බඳ ඉඳ ගියොත් වෙන්නේ මොකද්ද? ගමන පමන. අපිට හැම වෙලාවෙම මේ වගේ ඔක්කොම සියලු කරුණු සම්පූර්ණ වෙලා සමනලයට අතුනමන වගේ හරින වෙලාවල් ඉන්නේ. ආපෙලාදී පුළුවන් තරම් කරගන්න එකයි කියන්නේ. නමුත් මේ විදිහට එන සැකය පටලවා ගන්න එපා, වරදවා ගන්න එපා ඥානෙ කියලා. ඥාන මුකේන විචිකිච්ඡා වංචේති ඔබේ මුඛ ඔබේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා වංචනික ධර්මයක් පෙන්නනවා. ඒ පැත්ත මේ පැත්ත සංසන්දනය කරන මධ්‍යස්ථ විනිශ්චයකාරවරයෙකු කුස්සේ සැකේ ඇවිල්ලා අපිව පෙළගනවා. උසාවියේ හැලහප්පන. නඩුව අහන්න දෙන්නේ නැහැ. ආන් මේ වෙලාවට මතක තියාගන්න තමන්ගේ සතිය අඛණ්ඩ නම් අරමුණේ ත්‍රිපරිණාමේ පේනවනම් උත්තර හොයන්න යන්න එපා. උත්තර බඳ බඳ ඉන්න එපා. ඒක වෙන්නේ හිත චින්තාමේ පැත්තට දුවනවා. ඒක නිර ආඩම්බරත් වෙන ඥානය කියලා. නමුත් ප්‍රත්‍යක්ෂ කඩාවැටෙනවා. එනිසා මේ වගේ වෙලාවල් වල විතරට ඉදිරියට යන්න හැබැයි ඉතින් ඔක මේ වගේ අවස්ථා දෙක තුනක් වුණාට පස්සේ මම නොකියවත් ඒකේම වෙනවා තමයි තේරෙන පටන් ගන්නවා මේවට උත්තර බඳවන්න ඉන්න බෑ. දැන් ගමන හරියනවා මම ඊට යන්න ඕනේ කියලා හම්බෙච්ච වෙලාව වැඩ ගන්න ඥාණය එනවා. නමුත් මේ වෙලාවේ ප්‍රශ්නේ ඔබට දොස් කියන්නත් බෑ. වෙලාව හැටියට දෙන්න තියෙන ඔබ තමයි උත්තරේ. නිර්වාණ සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා නීතිවිගණ ආරණ්‍යයේදී තුන් දින භාවනා වැඩසටහනකට සහභාගී වූ අයෙක්නි. ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ආනාපාන සති භාවනාව පිළිවෙලදී හුස්ම ඉහළ පහළ යන විට ශරීරයේ ගැටෙන ස්ථානය පිළිබඳව ඊවැළඳිව දැන ගැනීමට ඉතා අපහසුය. එසේ හේයි හුස්ම ඉහළ පහළ යෑමේදී බඩ ප්‍රදේශයේ ඉහළ පහළ යෑම දෙස බලා සිටීමත් නාසයේහි හුස්ම පිළිබඳව බලා සිටීමත් යන කරුණු දෙකම එකම ප්‍රතිඵල ගෙන දෙන්නක්ද එසේනම් පිළිවීම හැකීම ආශ්‍රයෙන් ඉරියව් පිටවා ගැනීම සහ සිහිය ඒ පිළිබඳව පිටුවාගෙන භාවනාව කළ යුතු ආකාරයේ පිළිබඳව මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් දී වදාරන මේ নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මේක ඇත්තටම මේ මත නොවීම පිණිස මේ දෙක දෙන පළවෙනි උපදෙස් පන්තියේම විදර්ශනයක් වශයෙන් ආනාපානය ගන්නවා කියනවා. නමුත් පැහැදිලිවම ප්‍රකාශ කරනවා ආනාපානය ගත්තත්, පිම්බීම හැකිලිම ගත්තත් මොකද්ද ඉදිරියටපත් වෙන්නේ ඒකමයි ගන්න දෙන්නේ. මේ ආනාපානය කියලා වෙන මේකක් පිටුවැටෙන කියලා දෙකක් නැහැ. ඉදිරියපත් වෙන දේ ගන්න. එකයි පක බලා ගන්න කියන්නේ මේ දෙකේ හිත තට්ටු මාරු වෙන්න දෙන්න එපා. ප්‍රකට වෙන දේ එක්ක යන්න. ඉතින් මේ විදිහට ආනාපාන භාවනාව ඉස්රායිල් කියන විස්තර කරන නිසා ගුරුමේ පණ්ඩිත සාංශ මට බයිනවා මම එහෙදි පිම්බි මැකිලිම කරලා මේ ඇවිල්ලා ආනපානු කරනවා. මම කිව්වා එහෙම එකක් නෑ මං කියන්නේ ඇස් දෙක වහගෙන බලන්න බලනකොට ඉදිරිපත් වෙන දේ ගන්න. ආනපාන එනවනම් ඒක දිගේ යන්න. පිම්බි මැකිලිනවනම් ඒක දිගේ ගන්න. දෙකම එකයි. දෙකම වායෝ පොට්ටබ්බ ධාතුව තියෙනවා. මේක අරකට වැඩිය ලොකුයි මේකට වැඩිය පුංචි කියන දෙයක් නෑ. නමුත් හිතේ ෂටගතිය නිසා මේක පුංචි වෙනකොට අර කල්ලන්නේ. අරක පුංචි වෙනකොට මේක කල්ලන්නේ. අනේ ලනුව කන්න එපා. යමක් පුරු කරගෙන හාම්බම් කරගෙන සියුම් කරගෙන සූක්ෂම කරගෙන යනකොට විවිධ දේවල් ඇවිල්ලා මුලීලි පාණ්ඩ හදනවා. නමුත් තමන් අර ගත්ත එක දිගේම යන්න තරම් පැහැදිලි මනසක් තියෙනවා. කමඨාන සුද්ධ වෙලා තියෙනවා. අතරමැදි මාරු කරන්න එපා. දෙකට කියලා වෙනම මේ භාවනා උපදෙස් නැහැ. මොරිස් මයිනර් එකට ලයිසන්ස් ගත්තට පස්සේ කේම්බ්‍රිජ් එක බඳින්න පුළුවන්. Morris Cambridge licence Morris Minor licence කියලා දෙකක් නැහැ. කොයි වාහනේ ලයිසන්ස් ගත්තත් කොයි වාහනේත් යන්න පුළුවන්. ඒ නිසා ධාතු මනසිකාරය පිළිබඳ එක එකක් වැළුවොත් ඔක්කොම වැය. හැබැයි ඉතින් වෙලා තියෙන්නේ මම මොනිස් මයින්ඩ් එක දන්නවා කියලා බෑ කේම්බ්‍රිජ් එකකින් යනවා නම් ඒකේ ගියර් සිස්ටම් එක පොඩ්ඩක් එතනින් ඩ්‍රයිවර් ගෙන් අහගන්න වෙනවා ඉච්චරයි. ඕන කාර්යයක් එලවන්න වාහන වලට එක ලයිසන් එකයි දෙන්නේ. හැබැයි කාර් ලයිසන් නැන්න ලෝරි ලයිසන් ගන්නවත් බෑ. ලෝරි ඩ්‍රයිවිං කරනත් බෑට බර බර වාහනවලට වෙනම ගන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න කායන පස්සනාවේදී කොයි අරමුණ කරත් එකම ලයිසන් එක හම්බ වෙනවා. නිසා ඒ වෙනම ඩ්‍රයිවිං සිස්ටම් වෙනම ලයිසන්ස් සිස්ටම් නැහැ. කායන ප්‍රසනාව වශයෙන් බිම්බි මැකිලිම කරත් ආනාපාන කිව්වත් එකයි. අර බිම්බි මැකිලිම කියන වචන වෙනුවට ආනාපාන දාගන්න ආනාපාන කියන වෙනුවට බිම්බි මැකිලිම දාගන්න එච්චරයි තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය මා සක්මන් භාවනාවේ යෙදීමට කැමැත්තේ. දැනට රැකියාවක නිරත මා අතර අලියම පමණක් මේ සඳහා වෙනම වේලාවක් වෙන් කරගත හැකියි. නිවස තුල සයිල් පොළවේ එක දිගට අඩි 15 30ක් අතර ප්‍රමාණයක් එසේ සක්මන් භාවනාව කිරීමේ දෝෂයක් නැත්ැයි යන්න පිළිබඳව දැන ගැනීමට කැමැත්තේ. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් සම්පත් ලැබේවා. කෙනෙක් නිකන් සාදු කියන්නේවත් නැහැ. ඒ තරම්ම තුම නිදිමතක් නෙදී. නකො අනුන් දෙන නිවනට සාදු කියපල්ල මං කියන්නේ එහෙම එකක්වත් නැහැ. හරිම සෞඛ්‍යයි. නම් ප්‍රශ්නයක් තියෙනවා එතන. මේ සක්මන් නොකර ඉන්නකොට සක්මන් කරන එක හොඳයි. මේ සක්මන් කිරීමේ එක එක මට්ටම් තියෙනවා. ඒ කියන්නේ වැඩියෙන් ආනිසංස ලැබෙන්නේ මේකේ තියෙන විවේචන දෙකක් තියෙනවා. මම අවබෝධයෙන් කියන්නේ මොකද වෙන තැනක් නැහැ මෙච්චර. අඩි 15 කියන එක හැරෙන තැන් වැඩි සක්මන් කරන තැන ඉඳ වැඩි නිසා වික්ෂිප්ත භාවයට යන තැන ඉඳ වැඩි. හැරෙන තැන් අඩු වෙලා දිග පාර කැවිදිනවා නම් අඩි 30ක් පන්නලා එතකොට අර හැරීමෙන් වෙන කලකොලේ උඟාක් දුර ඇවිදිනකොට තැම්පත් වෙනවා. ඒකට හොඳ සමබර පාගක් තියෙනවා. මේක නැත්තම් ඇඟ වීර්ය වැඩි කරන පැත්තට වැඩි. අනිත් ටයිල් පොළව, සිමෙන්ති පොළව වගේ වුණා මේ රුමැටික් පේන් එක නැත්නම් ප්‍රමේය වාත වැඩි කරනවා. ඉතින් ඒ නිසා සීතලක ඒක ඇවිද්දොත් ඊට පස්සේ අන්තිමට Tamanට හරියට මේ ආහාර දිරවීමේ දුර්ලකම් සහ හන්දිපත්‍රදා ප්‍රමේය වාත වැඩි කරනවා. ඉතින් ඒක නිසා විකල්ප වශයෙන් තියෙන්නේ අපි ලංකාවේ කරන්න පුළුවන් හොඳම උදාහරණ උදාහරණ තමයි ලනු පැදුර. නමුත් දැන් ලනු පැදුර ගන්න ලංකාවේ නැති තරම්. ලංකාවටම දෙන්නේ එක පොළයි දෙපොළයි ලනු පැදුර ගන්න. මේ කර්මාන්තය අපෙන් දැන් ගිලිහිලා. මේ ප්ලාස්ටික් පැදුර ගන්න පුළුවන්. නමුත් ඊට වැඩිය හොඳයි ලණු පැදුර. ඒකෙන් ක්‍රම දෙකක් ඇති කරන එක ස්වභාවික දෙයක්. අන්තික රළු පොළව හොඳට ශරීරයේ එක එක වෙලාවලට එක එක විසම රළු තායත් කරලා දෙනවා. ඉතින් ඒක නිසා හොඳම වැඩේ තමයි අර මේ දැන් මේ කොළඹ හදලා තියෙන මම දන්නේ ඒ පින්දෙන්න වටිනවා වැලි පාරවල් තියෙන ඕන තරම් කෝට් ඒ වගේම මම දකින විශාල පිටසක් එක පාවිච්චි කරනවා. ඉතින් දකින්නට වඩා පුදුම සතුටක් ඇති වෙනවා මේ වගේ දෙයක් ලංකාවේ විතරයි මේ ආදර්ශය දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා වාහනේ බස්වල යනවා නම් පයින් මේ වාහනේ යනවා නම් ඇතම්මක් විතර කලින් බයි. බැලලා ඉතින් ටික පයින් යනවා. බයිසිකල් එක නම් තල්ලු කරන්න නැතයි. ඔබේ කාර් එක තල්ලු කරන්න යන්න බෑ. බස් එක යනවා නම් ඒත් පුළුවන්. ඒක නිසා මේ මේ කොළඹදී මම හිතන ටික ටික ටික ටික මේ වැලි පොළවල් වැලි මලු වැඩි වෙන ගතියක් තියෙනවා. ඒ හොඳයි. ඉතින් ඒ නිසා එක්කෝ නඩපතර දාගන්න. ඒව නැත්තම් මේ සෙනඟ නැති වෙලාවක ඉස්සරහා පේමන්ට් එක කරත හැකි. ස්වාමීන් වහන්සේ එතකොට මේ මහත්යට මේ ධර්මපදයක් ගන්න බැරි නම් අර අටු කටු වගේ තියෙන රබසරකු දාලා කරු. ඒත් හොඳයි. නමුත් එතකොට Taman විතරක් ඉන්නකොට නෑ ඒක කරත හැකි. ඒකෙත් මම දැකලා තියෙන ගුණයක්. නමුත් භික්ෂුන් වහන්සේලා ඉන්න තැනක සක්මන් මළුවක සරපු සපත්තු පාවිච්චි කරන්න හොඳ නෑ කියලා කියනවා. කියන්නේ සක්ම මළුවට හොඳ නැහැ කියනවා. දී ඇතුලේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. නැත්නම් පිටරටක වගේ වයින් කරන දෙන මේස් දෙකක් දා ගන්නවා. ඒකෝට රුමැටික් පේන්ස් අඩු වෙනවා. නමුත් සැපපතිය වැඩි වෙනවා. ඕන කරලා තියෙන රළු ගතියයි වැඩි කරන්න. ඉතින් ඒ වගේම පුළුවන් තරම් දන් දීලා ප්‍රාර්ථනා කරන්න සක්මනක් ලැබේවා. ඊට පාරදනක ජීවත් වෙන්න පින ලැබේවා මේ කුකුල් කොටුවක බැටරි සිස්ටම් එකට හදන කුකුලෝ නොවේවා නගරයක ජීවත් වෙන්න නොවේවා කියලා ඒ වගේ ඔක්කොම ඔය එක එක ලක්මනක් කරුවට හම්බ වෙන්නේ නමුත් නැතුව ඉන්නකොට මෙහෙම හරි ලක්මන ආනිසංස දැකලා තියෙනක ලොකු දෙයක්. ගරු ස්වාමීන් වහන්සේ දිනපතා දෙවන ආනාපාන සති භාවනාව වඩමි. ආරම්භයේදීම හුස්ම රැල්ල ඉක්මනින් කුලීවි කොස් ඇති සියුම් භාවයකට පත්වේ. මුලදී අනාගතයේ පැවති සතහන් ආකාර ධාතු ලක්ෂණ සියල්ල නැති ගොස් සිත විවේක තත්වයකට පත් වේ. එවිට මුළු කයද කොටස් කළ කයද පුරා ශක්ති ප්‍රවාහයක් ගලන්නා මෙන්ද නාලියන පහුරු ගන්න දඟලන ස්වභාවයක් මනසේ පවතී. මේ රූප ධර්මයන්ගේ විපරිණාම ලක්ෂණයද සංසාරික පැවැත්ම දැයි සිතට හැඟේ. මේ ආකාරයෙන්ම ඇස කන නාසය දිව කය යන ආයතනයන්ටද බාහිර අරමුණු ගැටීමේදී ඒවා වේගයෙන් පිදි පිදි යන අයුරු ඇසෙන් දකින්නා මෙන් මනසට වැටෙහි මේ කන් සම්බන්ධව ඔබ වහන්සේගේ උපදේශ පතමි ඒකට ඉස්සල්ලාම අහපු ප්‍රශ්නේ අන්තිම වාක්‍ය දෙකමයි මේකද භවයේ කියලා කියන්නේ මේක දුක්ඛ සත්‍යද කියන වාක්‍ය දෙක අතර සර්ව සමාන්තරව මේකෙත් ලියවිලා තියෙනවා ඉතින් මේ අතරම මේක තමයි පටන් ගන්න මුල් මහ ගෙදරනේ ඕනම දෙයක් පටන් ගන්න කම්පන චංචල ගතියෙන් තමයි ඉතින් ඕක මේ අපි හිතියත් නැතත් පවතින දෙයක් අපි ඉපදෙන්නේ ඉස්සලා තිබිච්ච තත්ත්වයක් ඕක අපි මරණත් ඉතුරු වෙන තත්ත්වයක් ඉතින් ඕක යම් ප්‍රමාණයට ගොරෝසු වුණාට පස්සේ කකුලේ තදවීම, බඩේ තදවීම, මගේ තදවීම, බබාගේ තදවීම, අම්මගේ තදවීම කියලා අපි ඕකට නම් වනම් දානවා. දැන් මට ඕ එකක්වත් අපිට ඕන විදිහට පිටින්නේ එතකොට ඒක දුක්ඛ තියෙනවා. නමුත් මේ ලෝකේ පුරාම තියෙන මේ වගේ ශක්ති විශේෂයක්. ඒ ශක්ති ඝන සංඥාවට යට වෙච්චාම, කිච්ච ඝණයට යට වෙච්චාම, ආරම්මන ඝණයට යට වෙච්චාම කට නම් වනම් දීලා සංඥා දීලා මගේ කරගත්තොත් ඒ ඒ වගේ තාලෙට වැඩ කරන මේ ඒ නැත්නම් චිත්ත නියාමයේ යුක්ති නියාමයට වැඩ කරන දේවල් මට ඕන විදිහට පාලනය කරන්න ඕනෑ කියලා ගත්ත ගමන් හරි වේගකටපත් වෙනවා. මේක භාව නෝ ස්වභාව නෝ ගති නෝ ධාතු ධාතු කියලා කියන්නේ ධර්මතාවයක් දරනවා. ඉතින් මේ ධාතු භාව ස්වභාව ගති වෙනුවට මගේ කකුල නලියනවා ඇහැ නලියනවා කට නලියනවා කියලා කියන එක බබාගේ භාෂාවෙන් කතා කරනවා වගේ කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ අපිට අයිති දේවල් නෙමෙයි මේවා තමයි ස්වභාවය. නමුත් අපිට හුරු වෙලා තියෙන කකුලෙන් කටෙන් බඩෙන් කකුල කට බඩ නැතුව සියත් සිද්ධ වුණාට දැනෙන්නේ නැහැ නේ ගස් කන් වල ගස් කන් වල සිද්ධ වුණාට දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනා කරගෙන යනකොට ඒ බුරුම කර්මස්ථාන අවචරවලු කියනවා මේක දකින්නකොට මේ කකුලේ නලියනවා පේනවා ඇඟේ කඩි දුවනවා වගේ තියෙනවා වතුර වැටෙනවා නලියනවා එතකොට මේ ශරීරයට සම්බන්ධ කරන්නේ නැතුව භාව ලක්ෂණ බලන්න පුළුවන් නම් ස්වභාව බලන්න පුළුවන් නම් ගති බලන්න පුළුවන් නම් ධාතු බලන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙනවා දැන් මම මේ ඉස්සරහින් මිනිස්සු භාවනා නොකරට ඒ මිනිස්සුගේ තින්නේ ওই ටික තමයි මම භාවනා කරුවට ගිය ආත්මෙත් මට ඕනේ ටික ඔකම තමයි මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට වෙන්නේ ඔකම තමයි මානසිකාරය නැතුණට හිතත්මත වෙන්නේ මේ ටික තමයි මේකේ පැවැත්මක් තියෙනවා ඒක දිගට පැවැත්මක් තියෙනවා. නමුත් මේවට නම් වණන් දීලා මම මාගේ කියාගත්තට පස්සේ අපේ දැනුම කොච්චර පටු වෙනවද? එතකොට ඇස් දෙක වහගෙන පරියන්කේක ඉඳගෙන මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ගිය ගමන් මොනම අරමුණකවත් පිටක් නැතුව සත්‍යමත් වෙච්ච කාරණා මේ මේ භවය මේ පැවැත්ම මේ මහගෙදර මේ වර්තමාන මොහොත එළඹ සිටිනවා අන්තිම නිවන් දැකට පස්සෙත් උත්තරය දකින්න තියෙනවා. නිවන් දැක කියලා වෙන මොකක්වත් නැහැ. ඒකට පෙළඹිලා තේරුම් ගත්තොත් මේ අනම්මනම් මේ බලන්න මේක අකමැති වුණාට අනම්මනම් බල බල හිතියට මේක දකින්න එක වලකින්නේ නැහැ මේක කොයි වෙලාවෙත් මහගෙදර. නිසා මේකමයි මහදේ මේකමයි කල යුත්තේ කියලා වර්තමාන මොහොතීට පවත්නවා නම් ඔය භාව, ඔය ස්වභාව, ඔය පෙළෙන ගති එනිලා ඔබ මගේ නෙවෙයි ඒක ලෝකේ පවතින ක්‍රමයක් මම මැරුණාට පස්සෙත් ඕක තියෙනවා. මං එන්නේ ඉස්සෙල්ත් ඕක තිබ්බා. ඕකට මොකටද දුක් කරදර ගන්න කියලා ඒක හරි ලස්සනට ඒ මේ <clears throat> සර්වඥාන්ස විචාර කරනවා මේක දැක්කහම මේක නිවනක් කියලා මේක විනිරෝධයක් කියලා මේක විරාගයක් කියලා නිබ්බිදාවක් කියලා කවදාවත් තේරෙන්නේ මේ දකින්න නලියන කම්පන ගතිය ධාතුන් ප්‍රകൃතියටපත් වෙලා ද්‍රව්‍ය අද්‍රව්‍ය වෙලා දැන් පේනවා. මේක විමුක්තියක් කියලා තේරෙන්නේ. එනිසා හිත කලබල ආය මේක අරමුණු බාටපත් වෙනවා, නිමිති බාටපත් වෙනවා. එතකොට සර්වචන්ද කියනවා තේරෙන්නේ නැති නිසා ආයෙත් මේ නිමිති ගොඩේ මූල කර්මස්ථානෙ ඉඳලා ආයෙත් වෙන தත්ත්වයට යනවා. ආයෙත් ගොරෝසු වෙනද? ආයෙත් වෙන தත්ත්වයට. ආයෙත් ගොරෝසු. ඔහොමම ගියාට ගියාට පස්සේ අන්තිමට මේ දෙකටම සමහිත සාදී ගුණය ආවට පස්සේ ඒක නට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒකේ බුද්ධිය ලැබෙනවා. දැන් ලැබිලා තියෙන තම සැක කරනවා. මේ සැකේ නැති වෙන්න කරන්න තියෙන එක ලක්ෂ වාරයක් ජප කරන්න. ලක්ෂ වාරයක් සිද්ධි කරන්න. ලක්ෂ වාරයක් වශී කරගන්න ඒක යෝගාවචරක. ඒකටයි භ්‍රමචර්යය කියන්නේ භාවනා ජීවිතය කියන්නේ මේ යෝගාවචරකම කියලා කියන්නේ ඒකකින් බොහොම ශ්‍රද්ධාවකින් ගෞරවයෙන් කළ යුතුයි. අවසාන ප්‍රශ්නය. අවසාන ප්‍රශ්නය පිටු පැහැදිලි නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ඇති වෙමින් නැති වෙමින් පවතින සිතා ප්‍රමේයෙන් නැති වී ගිය බවද වැටහින්නේ සිතට විදර්ශනාව එම කිස් බව වැටහීමෙන් පසුව පසුවය සුදුසු පියවර අනුකම්පාවෙන් පහදා දෙන ලෙසමින් নমස්කාර පූර්වකව ඉන්න මේකෙන් කියන්නේ ඉතින් භාවනා කරපිටේ යම් ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා Tamanට ආස්තිකත්වයේ වගේම නාස්තිකත්වයේත් බය නැතුව ඉන්න පුළුවන්කම ටිකක් තියෙනවා නම් තාම ප්‍රශ්නයක්. ඒක මේ නාස්තිකත්වයේදී ප්‍රශ්න නැතුව බාර ගන්න පුළුවන් ගැතිය ඉන්න නම් ආස්තිකත්වයේ කියන අරමුණු තියෙන තැන යන්න නාස්තිකත්වයේ කියන අරමුණු නැත්නම් යන මේ දෙකේ අතර පුරුදුකරනද වශීකරණ පුළුවන් තරම් මේ දෙකම එකිනෙක මත සාපේක්ෂව පවතින දෙකක් මම දන්නේ ආස්තික පැත්ත විතරයි නිවන තියෙන නාස්තික පැත්තේ ඒ නිසා මේ Nirodhe පැත්තේ ක්ෂය වෙන පැත්තේ වැය වෙන පැත්තේ ආස්තිකයේ දමදම නැවත නැවත නාස්තිකත්වයේ පුරුදු කරනවා නාස්තිකත්වයේ වශී කරගන්න නාස්තිකත්වයේ මේ කායानुපස්සනාව කරන්නේ වයානුපස්සනාව කරන්නේ නිරෝධානුපස්සනාව කරන්නේ වැය වෙන්න හැටි ක්ෂය වෙන්න හැටි වැය වෙන්න හැටි නැවත නැවත දකින්න දකින්නකොට ඕකේ තියෙන පැකිලි ගතියක් තියෙන විලා ඔකට හිත හුරු වීමක් වෙනවා. ඒකට සලසුණාකම කියලා කියනවා. මෙරිච්ච ගති කියලා කියනවා. දැන් මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙච්චි කාලයයි ඒ වගේම ප්‍රශ්නයි නිමයි. ඒ නිසා අපි මෙතනින් සතිವಾರය સમાપ્ત කරන්න හදන්නේ. ඉතින් කාට හරි වෙන ඊට අමතරව විවේචකලීතියක් තියෙනවා නම් ඒක වෙලා ගන්න. දැන් අපි මේක සතිವಾರයේ නිමාව සටහන් කරන්න හදන්නේ. නැයි ධම්මවි ආයතනයේ වශයෙන් පුණ්‍යානුමෝදනාවක් ඉදිරිපත් කර තියෙන අවස්ථානුකූලව පුණ්‍යානුමෝදනාවයි මාතර කෝට්ටේගොඩ පටබැඳිගේ වත්ත බණ මණ්ඩුවේ ගෙදර විසු එම් ඩේවිඩ් මානගේ මාතාගේ පස්වන ගුණානුසලසා සියලු ඥාතීන් අනුස්මරණය කරමින් මේ පැවැත්වූ ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවේ උතුම් වූ ණයතානික නිවන් සම්පත් සාක්ෂාත් කර ගැනීමට අතිපූජ්‍ය දේශක ස්වාමීන් වහන්සේ සහ සියල්ලන් හටම පුණ්‍ය කර්ම හේතු වාසනා වේවා යන්තම් එතනදී සාදු කියනවා. මේ ආමඳුරන්ටත් නිවන් ලැබේවා කියලා කියනවා. මෑණිවරුත් ඉන්නේ. මෑණිවරුන්ටත් නිවන් ලැබෙනවා. හරි ඔක්කොමලා හරි. යයි උතුම් ප්‍රාර්ථනාවේ පෙරදැරුව බිරිඳ දරුවන් සහ මොනුබුදු මිනිපිටන විසින් අද දින දායකත්වයේ දරනු ලබයි. තවද පසුගිය සතියේදී ධම්රි විදිනක දායකත්වයේ සත්කාරය සඳහා අනුග්‍රහ ලබා දුන් LPR භාරය කෞශල්‍ය එඩ්මන් මැතිණිය. යන අයසා එමයිගේ නමින් මේ පාර්ලිමේ ඥාතීන් සියලු ඇතුළු ශ්‍රී පවුලේ සමට තමදි පදමේ ගෞරව විමසු පුණ්‍යානුමෝදනා මේන් පළකර සිටිමු. ස්තුතියි. අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඉතින් මේ ආකාරයෙන් අත්තර නම් වශයෙන් දැන හෝ නොදැන විශාල පිළිසෙක්ගේ අනුග්‍රහය නිසායි අපි මේ විදිහට නිතිපතා ධම්මවිධි සේවනයේ මේ කටයුතු කරන්නේ. ඒ නිසා අපි පොදුවේ ධම්මවිධි මේ පුණ්‍යානුමෝදනාට පස්සේ පොදුවේ අනුමෝදනා කරමු. න්‍යාකාරයෙන් බෙදීනකෙනි උදව් කරන්නා වූ සියලු සත්පුරුෂ මණ්ඩල අපි මේ රැස් කරගන්නා වූ විවිධාකාරයෙන් රැස් කරගන්නා වූ කුසල මුල්ල බහාරය සාදු කියලා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් බන්තරත්තර කරන්න බලාපොරොත්තු වෙනා වූ සියලු ශාසනික කටයුතු වලට 100 අනුග්‍රහය පවත්වාර්තා කියලා සාදු ඒ වගේම මේ නම් සඳහන් කළා වූද නොකළා වූද ඒ අපගේ සියලු ඥාති පිරිස් මේ සභාවේ කියන හොඳයි කියලා අපට හිතෙනවා නමුත් ඔක්කොටම මෙතන සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා අපි ඥාතින් වශයෙන් මේ සීළු අපි වෙනින් පින් ගන්න බලාපොරොත්තු වෙන ඥාතින්ට ආර්දනා කරමු. අපි ඥාතින් සීපත් කරලා කරන මේ සාදුකාරය අනුව හේතුත් ඉන්නා තැනක සිට මේ පැත්තට හිතගත යොමු කරලා සාදුකාර පැවැත්වීමෙන්ම Tamange පින් කොටසට අයිතිවාසිකම් කියාගනිත්වා කියලා සාදුකාර කරනවා. අප අපටත් එකසේ හේතු වාසනා වීමෙන් බුද්ධ ආධිඋත්තමයන් වහන්සේලා විසින් පැමිණ වැඩ වදාළ සාන්තයි සුන්දරයි කියලා දේශනා කරවදාළ ඒ પરමාර්ථය අපිට නැවතනත සීපත් කරන්නත් પરමාර්ථය පිළිබඳව අවබෝධයේ ඍජු වීම සඳහා අපාපටත් එකසේ මේ කුසල හේතු වාසනා වේවා කියලා සාදුකාරය. අපි මේ අදහසින් සම්ප්‍රදාන කුළු එක්තාවතා ධාති ගාථා සජ්ජායනා කිරීමෙන් අද දවසේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා. එක්තාවතා චරම්මේති සම්බතං කුඤ්ඤ සම්පතං ඒවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම් මේහි සම්බතං පුඤ්ඤ සම්පදා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම් මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මච්ඡා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මච්ඡා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා කුඤ්ඤ කම්මේන මානි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු නාවනිපාලපත්ත්‍ය ඉමිනා කුඤ්ඤ කම්මේන මානි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු නාවනිපාලපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා සාදු සාදු සාදු